විමුක්ත විමුක්තිය freed freedom මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාම නායක ස්වාමින් වහන්සේ පරිවර්තනය රාණි සේනාරත්න රාජපක්ෂ පෙරවදන මාහට මේ කෘතියේ ඉංග්‍රීසි පිටපත ප්‍රථම වතාවට කියවන්න ලැබුණේ 1987 දී පමණ නිල්ලබ ගිහි භාවනා මධ්‍යස්ථානයේදී ගිහියෙකුව සිටියේදීය. ඇති වූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේ මෙහි ටයිප් අකුරු පිටපතක් ලබා දී එය කියවන ලෙසට මතක් කළසේක. කියවන්නට මතක් කළේ පෙරවදන පමණක් වුවද එය දිගටම කියවූ මට එය කමටහනක් වූයේ ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරමිනි. මීතිරිගල නිස්සරණ වනය නම් වූ පුණ්‍ය භූමියද මාහිමිපාණන් වහන්සේ අපගේ කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රඥාවන්ත උත්තම ස්වාමීන් වහන්සේලාද මා වැනි ගිහියෙකුට හඳුන්වා දීමක් එවකට මේ පොතින් අහම්බෙන් මෙන් සිදුවීම ඇත්තෙන්ම අරුමයක් වැන්න. ඒ අතරට මාහිමිපාණන් වහන්සේගේ සප්ත විසුද්ධිය සහ විපස්සනා ඥාන නැමැති පොතත් මට ලැබීම ජාඩියට මූඩිය මෙන් විය. ඒ සමය ජීවිතයේ අනුස්මරණීය මතකයක් වශයෙන් නිල්ලබත් සමග බැඳී තවමත් පවතී. මා මීතිරිගලට පැමිණ පැවිදිව ගත කළ මුල් කාලයේදී රහසිගතව පැවති මේ ලිපි සංග්‍රහය පසුව මුද්‍රණය කරන ලදී. මෙය කියවූ මිහිඳු පුලුක්කුඩි මහතා මෙය සිංහලයට නැගීමට උත්සුකව අපට දැනුම් දුන් පසු එය කටයුත්ත රාණි රාජපක්ෂ මහත්මිය යොමු කළෙමි. දැන් පොත ඔබ අතය. කල යුත්ත ඔබට බාරයි. මිහිඳු පුලුක්කුඩි මහතා මේ කෘතිය ධර්ම ලෙස පිළිගන්වමින් තමාට ඥාතීන්ට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරයි. මෛත්‍රියනි උඩ ඊරියගම ධම්මජීව හිමි 2015 අප්‍රේල් 10 හැඳින්වීම තථාගතයන් වහන්සේ සතිමත් භවයේ පදනම් හතර පිළිබඳව වදාළ මහා සතිපට්ඨාන සූත්‍රය ආරම්භක වූ නිසක සහතිකයක් සහිතව පටන් ගැනීමත් නියත වූ පොරොන්දුවක් සහිතව කෙලවර කිරීමත් නිසා අති විශේෂ වූවකි. නිසක සහතිකය නම් ඒ සූත්‍රයේ විස්තර වන සතිමත් භවයේ පදනම තුල ඒකායන මාර්ගයක් පමණක් ඇති භවය ඒ වනාහි පුද්ගලයා විසුද්ධියට පත් කරන ශෝක පරිදේව කෙලවර කර දුක් වේදනා නැති කර අවසානයේදී නිර්වාණය සාක්ෂාත් කරන මාර්ගයකි. නියත පොරොන්දුව නම් උපරිම වශයෙන් වර්ෂ 7ක් හෝ අවම වශයෙන් දවස් 7ක් තුල ඒ සාක්ෂාත් කරගනු කැමැති අයෙකුට ප්‍රතිඵල දෙකකින් එකක් ලැබෙන බවය. එක්කෝ දැන් මෙහිදී අවසාන ඵලයට එළඹිය හැකිය. නැතහොත් උපාදාන මාත්‍රයක් හෝ ඉතිරිව නැතිනම් අනාගාමී ඵලයට එළඹිය හැකිය. මේ අති විශේෂ ලක්ෂණ දෙකෙහි වැදගත්කම බුද්ධ ධර්මය උච්ච තත්වයක පැවති යුගයේ මෙන් නොව අද දවසේ සතිපට්ඨාන භාවනාව කරන්නෝ වැඩි දෙනෙක් නොසලකති. ඔවුන්ට නම් ඒ භාවනාව යම් අනාගත කාලයක පහළවන බුද්ධ ශාසනයකදී ලබාගත යුතු මාර්ගඵලයක් සඳහා වැඩි උනන්දුවක් නැතිව කරන ලදරු පාසල් පුහුණුවකි. යම් අනාගත කාලයක ප්‍රයෝජනට ගන්නා ලෙස ආයෝජනය කරන නිකම්ම කැමැත්තකි. එහෙයින් මේ ධර්ම මාර්ගයේ උද්‍යෝගයෙන් වීරිය නියුතව යන්නේ නම් තථාගතයන් වහන්සේගේ නිසක සහතිකය හා නියත පොරොන්දුව වර්තමානයට පවා අදාළ බව යම් තැනැත්වෙකු සොයාගතහොත් එය බොහෝ දෙනෙකු ධෛර්ය කරවන සුළු ප්‍රවෘතියක් වනු නොඅනුමානය. මේ කෘතියට ප්‍රධාන තේමා වී ඇත්තේ සතිපට්ඨාන භාවනාවට එක් උපාසිකාවකගේ මහත් කැපවීමයි. එය තථාගතයන් වහන්සේගේ නිසක සහතිකයේත් නියත පොරොන්දුවේ වළංගුභාවය පිළිබඳ දුර්ලභ සාක්ෂිකාරියකි. අබෞද්ධ පවුලක උපන් නමුත් ඇය භාවනාව පිළිබඳ කොයිතරම් තියුණු ගැඹුරු උනන්දුවක් වර්ධනය කරගත්තීදයත් සිය දැඩි අවබෝධය බෞද්ධ ධර්ම ග්‍රන්ථ ඇසුරින් තවදුරටත් තහවුරු කර ගැනීමට ඇයට අවශ්‍ය විය. ඇය සිය මුල්ම කල්යාණ මිත්‍රයා සොයාගත්තේ සිය නිවසේ සේවය කළ ඇත්තන් ඇතුරිනි. ඒ කල්යාණ මිත්‍රයා ආනාපාන සතිය පිළිබඳ මූලික පාඩම් ඇයට කියා දී ඇත. ඊළඟ කල්යාණ මිත්‍රයා සහ උපදේශකයා එනම් මීත්‍රිකල නිස්සරණ වනයේ ප්‍රධාන කර්මස්ථාන ආචාර්යන් වහන්සේ ඇයට හමු වූයේ ඇය වයසින් 70 ගණන්වල මුල් භාගයේ වසද්දීය. ඉහළම මාර්ගඵලය සාක්ෂාත් කර ගැනීම ඇය එතැන් පටන් සම්පූර්ණ කැපවීමෙන් දරූ උපරිම ප්‍රයත්නය බවට පත්විය. නිවසේ විවිධ දෛනික කටයුතු මාකගේ යුතුයකම හා මහලු දුර්වලතා මැදියේ වර්ෂ 7ක් මුළුල්ලේ වෙහෙසි ඇය සාක්ෂාත් කරගත්තේ කුමක්ද? කෙසේද? යන්න පිළිබඳව ඇගේ ලිපි සාක්ෂි දරනු ඇත. ඇගේ ලිපි කොයිතරම් චිත්ත ප්‍රබෝධයක් ඇති කර වුවත් ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමට අපි මදක් පසුබට වෙමු. ඊට හේතු දෙකකි. එක හේතුවක් නම් මෙවැනි ප්‍රකාශන පහත් කොට සලකමින් ඊට අදාළ පුද්ගලයන්ට බරපතල දෝෂාරෝපණ කිරීමට මහජනයාගෙන් කොටසක් යෙදීමය. මේ ආකල්පයට බොහෝ විට අනුබල ලැබෙන්නේ සුචරිතවාදී හෝ ප්‍රබුද්ධත්ව විරෝධී කොටස් වෙතිනි. දෙවන හේතුව භාවනා යෝනි භාවනානුයෝගියෙකු පිළිබඳ කාරණාවලදී යම් යම් අවදානම් තිබීමය. භාවනානුයෝගීන් හුදකලාව විසීමට ඇති කැමැත්ත ගැන සැලකිල්ලක් නැතිව ප්‍රෝඩාකාරයෙන් සහ ඕනෑවට වඩා උනන්දු පුද්ගලයන් සියගන්නින් ඔවුන් වටකර ගනු ඇත. මේ නිසා ඇය කවුදේ හෙළි නොකර සිටීම ඇතැම් පාඨකයන්ගේ බලාපොරොත්තු කඩ කරන්නක් විය හැකිය. එහෙත් ඇගේ සාර්ථකත්වයේ රහස ඇගේම ලිපි තුලින් හෙරිකල ගැනීමට ඔවුන්ට සම්පූර්ණ නිදහසක් ඇත. ඒ පිළිබඳව යම් හෝඩුවාවල් කීපයක්ද අපටද දිය හැකිය. ඒවා නම් උට්ටාන වීරිය, නිහතමානය, කීකරුකම සහ කෘතඥතාවයයි. මීත්‍රිගල නිස්සරණ වනය මීත්‍රිගල 1986 සැප්තැම්බර් මීතිරිගල නිස්සරණ වනේ 1979 මැයි 3 ලිපිය හිතවත් දායිකාව ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේ වෙත එවූ ඔබේ අප්‍රේල් 30 දින දරන ලිපිය ලැබී ඇත ඔබට පිළිතුරක් යවන ලෙස උන්වහන්සේ මට උපදෙස් දෙති. ඔබේ ආනාපාන සති භාවනාව පිළිබඳ ගැටලුව ගැන උන්වහන්සේ දරන මතය නම් ඔබට හටගත් අමුතු හැඟීමට එනම් බැලුමක් මෙන් පිම්බෙනු දැනීමට හේතුව ආශ්වාසය සිරුර තුරට ගමන් කරන ආකාරයේ ඕමනාවට වඩා දුරක් ඔස්සේ සිතාමතා නොව ඉබේම ඉබේටම බැලීම විය හැකි බවයි. සමහර විට ඔබ අත්දැක්කා මෙන් හුස්ම රැල්ල නාසිකාග්‍රේහි වදින අයුරු බැලීමට උත්සාහ කිරීමෙන් ඇතැම් විට ආනාපානය සංසිඳෙයි. එහෙයින් ආනාපානය නොදැනෙන විට කලබල නොවන ලෙසත් ඒ වෙනුවට නැවත එය දැනෙන්නට පටන් ගන්නා තෙක් සාමාන්‍යයෙන් පුරුදු තැන වන නාසිකාග්‍රය කෙරේ සිත පිහිටුවාගෙන සිටින ලෙසත් උන්වහන්සේ ඔබට උපදෙස් දෙති. ආනාපානයේ මුල මැද අග ගැන එවැනි අවස්ථාවලදී කරදල වීම අවශ්‍ය නැත. නාසිකාග්‍රේ ආනාපානය දන්නේදයි සෑහෙන වේලාවක් බලා සිටීමෙන් පසුව වුවද එය නොදැනේ නම් ඔබ වාඩි වී සිටින ඉරියව්ව සිතින් මෙනෙහි කොට ඒ ඉරියව්වේ ඕනෑම ස්පර්ශ ස්ථානයක් සැපෙනවා සැපෙනවා යයි සිතින් මෙනෙහි කරන ලෙසද උන්වහන්සේ උපදෙස් දෙති. එසේ මද වේලාවක් කරන විට නැවතත් නාසිකාග්‍රේ ආනාපානය දැනෙන්නට පටන් ගත හැකිය. භාවනා පිළිබඳ ඔබේ ගැටලු සිංහල භාෂාවෙන් ලියා එවන්නේ නම් වඩා හොඳ බැව් ඔබට දන්වන ලෙස ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මට පවසති. මෙහි පැමිණි ඔබේ යහළුවන් මේ පිළිබඳව ඔබට සමහර විට උදව් කරනු ඇතදයි අපේක්ෂා කෙරෙති. මෛත්‍රියනි මීත්‍රිගල නිස්සරණ වනේ 1981 අගෝස්තු 15 ලිපිය හිතවත් දායිකාව මගේ ආචාර්ය ගෞරවාර්හ නායක ස්වාමින් වහන්සේට ඔබ 8 වෙනිදා ලියූ ලිපිය ලැබී ඇත. ඔබේ භාවනා ගැටලු පිළිබඳව උන්වහන්සේ දෙන උපදෙස් නම් පෙර පරිදීම ඔබේ ආනාපාන සති භාවනාව දිගටම කරගෙන යා යුතු බවය. දැන් ඔබ දකින ආලෝකය පවා ඔබ අත්දකින අනෙක් ඕනෑම දෙයක් මෙන්ම මෙනෙහි කළ යුතුය. සෑම විටම අවධානය යොමු යුත්තේ ආනාපාන නිමිත්ත කෙරෙහිය. භාවනා කරන විට ඔබට මුළු සිරුරේම දැනෙන්නේ දැනේ නම් විපස්සනාව ගැඹුරු වනු සඳහා ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සාමාන්‍ය වශයෙන් කිවහොත් ඔබේ අරමුණ විය යුත්තේ සමාධිය දියුණු කිරීමය. ඔබ සඳහන් කර ඇති 아무තු අධ්‍යක්ීම් වැදගත් නොවේතියයි නායක ස්වාමීන් වහන්සේ පවසති. උන්වහන්සේ කෙරෙහි දක්වන කෘතඥතාව පිළිබඳ මෙසේ සඳහන් කරන ලෙස උන්වහන්සේ මට උපදෙස් දෙති. ඒ ගෞරවය සැබෑ වශයෙන්ම පිදිය යුත්තේ අප මේ සියල්ල පිළිබඳ ණයගත විය යුතු මහෝත්තමයා වන සර්වඥාන් වහන්සේ වෙතය. මෛත්‍රියනි. එක්දාස් නමසය අසූතුන ජනවාරි පස්වන දින ලිපිය අතිගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස මේ ලිපිය ලියන්නේ ආරණ්‍ය සේනාසනයේ වැඩවසන ඔබ වහන්සේටත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් නව වසර වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කිරීමටය. ඔබ වහන්සේ හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඇතැයි අපි සියලු දෙනා අපේක්ෂා කරමු. කාලගුණයේද දැන් යහපත්ය. මම පුරුදු පරිදි දිගටම භාවනා කරමි. එහෙත් හදවත තුල ෂණික ආලෝකය විදුලි කොටන්නා වැනි ගතිය ආනාපානය සමග සම්බන්ධ කිරීමට මට හැකි වී ඇතැයි සිතමි. ඒ ක්‍රියාවලිය හරියටම નિયમિત වේලාවට උදාහරණයක් ලෙස මිනිත්තු 20කින් නතර කිරීමට මා සමත් වී යයි මම නොසිතමි. එහෙත් ක්‍රමික ආනාපාන ක්‍රියාවලියට බාධා කරමින් ගැඹුරු ෂණික ආශ්වාසයක් ක්‍රමවත්ව වරින් වර සිදුවේ. තවද අර විදුලි කෙටීම් පිටිකර ඔස්සේද හිස හරහාද ඉහළට පැමිණ හිස මුදුනටම වාගේ එන බව මට දැනේ. ඊට කමක් නැතයි සිතමි. අවුරුදු 22ක් පැරණි මාගේ මෝටර් රථය පැරණි බව නිසාම බොහෝ අබලන් වී ඇත. එහෙයින් නැවත මීතිරිගලට එන්නට පෙර මම එය අලුත් වැඩියා කරගත යුත්තේමි. මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේදී ඔබ වහන්සේ මාහට දුන් උපදෙස් හා සහාය පිළිබඳ මාගේ බලවත් සූතිය පිළිගන්වමි. මෙයට කෘතඥ පූර්වක ශිෂ්‍යාව මීතිරිගල නිස්සාරණ වනය 1983 ජනවාරි 8 ලිපිය 1983 ජනවාරි 5 වන දින දරන ඔබේ ලිපිය ලැබුණි. ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේ පහත දක්වන කරුණු ඔබට දන්න ලෙස මට උපදෙස් දුන්හ. ඒ ෂණික ආලෝකය සිතට ගැනීමට කිසිම උත්සාහයක් නොදරා ආනාපානය සුපුරුදු පරිදි සිදුවීමට හරින්න. ඒ දෙකම සිදුවීමට ඉඩ හරින්න. යමක් નિરાයාසයෙන් සිදුවේ නම් ඒ සිදුවීමට ඉඩ හරින්න. එහෙත් කිසිවක් බලයෙන් නොකරන්න. ආනාපානය වරින් වර අලුතින් හටගන්නේ එහෙයිනි. ආලෝකය වැනි දෙය ඕනෑම වේලාවකදී සිත තුළ ඉබේ හටගනී නම් ඊට කමක් නැත. එහෙත් එය බලයෙන් නොකරන්න. මෛත්‍රියනි 1983 ජනවාරි 11 වන දින ලිපිය අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සංවේදී තුලණයකින් යුත් මේ උතුම් ගමන් මාර්ගයේ යන මට උපදෙස් දීම ගැන මම නැවතත් ඔබ වහන්සේට ස්තුති කරමි. මට දැන් කාරණාවට හේතයි සිතේ. සංසුන් බව හා සැහැල්ලු බව ඉක්මවා යන තරමට වීරය නොයදිය යුතුය. ඒ වායේ සමතුලනය මා විසින් සොයා ගත යුතුය. ඔබ වහන්සේට මා ලියු පරිදි හිටි හැටියේ හුස්ම ඇල්ලීම හැම විටම සිදුවන්නේ භාවනාවේ මුල් පැය තුලදීය. ඉක්බිතිව සිත හා කය සැහැල්ලු වූ පසු ඊටම හොඳ නිින්දකදීමෙන් සැනසීමකින් විශ්‍රාමයක් හා සංසුන් බවක් හටගනී. එහෙත් මනස ඒ පිළිබඳ දැනුවත්ය. එය සිහිය නැතිවීමට ඔන්න මෙන්න කියා ඇතත් සිහිය නැති වී නොමැති මොහොතක් මෙනි. ජනවාරි 7 වෙනිදා පාන්දර 2 සහ 4 අතරතුර වූ අත්දැකීමක් මම විස්තර කළ යුත්තේමි. මා විසින් විස්තර කළ අවස්ථාවට පැමිණි විට අල්ලපු කාමරයේ නිදාගෙන සිටි දියණිය තරමක් ශබ්දයෙන් කැස්සාය. ඒ වන විට මම ශරීරයෙන් බැහැර වී ඒ දෙස ඔහේ බලා සිටිනා වැනි තත්වයක සිටියෙමි. ඒ සමගම ශරීරයේ හැම පරමාණුවක්ම ස්පන්දනය වන බව හැඟෙමින් මේ ශරීරයට සම්බන්ධ වී සිටියෙම්ද වීමි. කැස්ස ශබ්දය සමගම ශරීරයේ සියලුම පරමාණු අහසේ මල් වෙඩි වර්ෂාවක්සේ දිස්වෙමින් ඉහළට විසිවිය. ඉක්බිති ආපසු පහළට පැමිණ යථා ස්වභාවයට පත්විය. මාගේ උපවිඥාණයෙන් පැමිණි සිතුවිල්ලක් මගේ මනසට පහර දෙන බවද මට හැඟුණේය. එහෙත් එය නවතාලීමටත් නිසංසලව පරීක්ෂාවෙන් සිටීමටත් මම සමත් වීමි. මේ වාගේ පැහැදිලි අත්දැකීමක් එනම් වෙනත් පුද්ගලයෙකු බලා සිටින්නාසේ ඊටාම අවදානශීලීව මගේ ශරීරයේ දෙස බලා සිටීමටත් ඒ සමගම ශරීරයේ දෙස බලා සිටින බව ගැන දැනුවත්ව සිටීමත් යන අත්දැකීම ලැබුණේ ප්‍රථම වතාවටය. මා කරදර කිරීම ගැන සමාවනු මැනවි. එහෙත් මේ අලුත්ම අත්දැකීමකි. මා යන්නේ හරි පාරේ දැයි නිසකව දැන ගැනීමට කැමැත්තෙමි. තවද හැම දෙසින්ම කෙලවරක් නැතිව කරදර ගලා එතත් ඒ සියල්ල ගැන කටයුතු කිරීමටද ඉක්බිති සිතේ සැනසෙල්ල ආපසු ලබා ගැනීමටද මම සමත් වීමි. ඒ සැනසෙල්ල ආස්වාදජනක සම්පතකි. මෙසේ කිරීමේ හැකියාව මට මින් පෙර කිසි විටකත් නොවිය. 1983 වර්ෂය වෙනුවෙන් සියලු සුබ ප්‍රාර්ථනා මේ සමගයි. ඔබ වහන්සේගේ අනුශාසනා සහ අපමණ උපකාර ලැබූ යටහත් කෘතවේදී ශිෂ්‍යාව මීතිරගල නිස්සරණ වනය 1983 ජනවාරි 22 ලිපිය නමෝ බුද්ධාය මම ඔබේ දීර්ඝ ලිපිය කියවා තේරුම් ගත්ෙමි 1 ඔබේ ලිපියේ සඳහන් වූ භාවනාවේ පළමුවන පැයේදී වූ සිදුවීම මේ වන විට හටගන්නේ නැතයි මම අපේක්ෂා කරමි ඊට හේතුව නම් ආනාපාන සති භාවනාවේ ප්‍රතිඵල ලෙස හටගන්නා බාධා විවිධ ආකාරයෙන් යුක්ත වීමයි. ඒවා ආශ්වාස ප්‍රාශ්වාසයේදීද සිදුවේයි. ඒ බාධාවේ ප්‍රතිඵල වශයෙන් ආශ්වාස ප්‍රාශ්වාස සඳහා උත්සාහයක් යෙදීමට નિરાයාසයෙන්ම සිදුවේයි. එහෙයින් ඒ ගැන සුපරීක්ෂාකාරී වීම අවශ්‍යය. මේ ස්වභාවයේ සිද්ධිවලදී සන්තුෂ්ටිය සිතේ හා කයේ සැහැල්ලු බව භාවනාව කෙරේ බලවත් විශ්වාසය ප්‍රීතිය සහ වීරිය හටගනී මේ සෑම එකක් වෙතම මනස ඒකාග්‍ර කළ යුතුය. අවබෝධය හා දැනුවත් බව පවත්වා ගත යුතුය. 2. බොහෝ යෝගීහු මේ අත්දැකීම් ලබති. සක්මන් භාවනාවේදී සිය සිරුර තමන් අසලින් යන බවක් දකිතියයි ඇතැම්හු කියති. ඒ අනුව සිත හා කය යනු එකක් නොව දෙකක් බව පැහැදිලිව පෙනී ඇත. මෙය නාම රූප පරිච්ඡේදයේ හෙවත් දිට්ටි විසුද්ධිය යනුවෙන් හැඳින්වෙයි. එසේ හැඟෙන අවස්ථාවලදී එය මෙනෙහි කළ යුතුය. එහෙත් එය මෙනෙහි කළ යුත්තේ මගේ ශරීරය මගේ රූපය ලෙස හෝ එකට එක්වී සම්බන්ධ වී ඇති ශරීරය ලෙස නොව එකට එක්වී සම්බන්ධ වී ඇති මේ රූපය යනුවෙනි වෙනත් වචන වලින් කිවහොත් ඒ මෙනෙහි කළ යුත්තේ ශරීරය හෝ රූපයක් කියා පමණකි දැන් ඔබේ භාවනාව සෑහෙන්නට දියුණු වී ඇතැයි පෙනේ එය ඔය විදියෙන් බොහෝ කලක් ඇනහිට තිබිය යුතු නැත. ටිකෙන් ටික පරිස්සමෙන් භාවනාව කරගෙන යන්න. සම්තෘප්තිය අත ළඟය. ඔබට සෑම විට ත්‍රිවිධ රත්නයේ සරණ ලැබේවා. 1983 ජනවාරි 29 වන දින ලිපිය. අති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේ මාහට උපදේශවලින් ලැබෙන පිහිට පිළිබඳ ඔබ වහන්සේට බෙහෙවින් ස්තුති කරමි. දැන් හිටි හැටියේ හුස්ම ඇල්ලීම සහ ෂණික ආලෝක නැති වී ගොසිනි. ආනාපානය සංසුන්ව සිදුවේ. මම මින් පසුව සන්තුෂ්ටිය, සිරුරේ සැහැල්ලු බව, ප්‍රීතිය හා වීරය භාවනාවේදී හටගන්නා අයුර පිළිබඳව වඩාත් අවධානශීලී වෙමින් ඒවා වඩාත් මෙනෙහි කරන්නෙමි. භාවනාවේදී මට තවත් අත්දැකීමක් ලැබුණේය. මා සංසුන් තත්වයක සිටියේදී මගේ හිස මුදුනට තද පහරවල් තුනක් වැදුනේය. ඒවා ආවේ හිස් කබල තුලිනි. මේවා මීට පෙර මට යන්තමින් දැනී තිබුණි. මේ තද පහරවල් සමග මා රූපය වෙතින් ඉවත් වී වායුවෙන් සෑම පැත්තටම විහිද යන්නාමෙන් විය. තවද මේ වාරයේදී රූපය සමග සම්බන්ධයක් හෝ ඇලීමක් හෝ හැඟීමක් හට නොගත්තේය. මා වායුව වූවා මෙන්ද වායුගෝලයට දිය වී ගියා මෙන්ද දැනුනි. තවද ශාරීරික ලක්ෂණ කිහිපයක්ද හටගත් අතර ඒවා දැන් ගෙවී යයි. 1. මාගේ හිස මුදුනේ දල වේදනාවක්. 2. ඇසේ පිටුපස මෙන් ඇසේ මුළුල්ලේම අසාමාන්‍ය සංවේදනාවක්. 3. දැස් හා නහය පිටුපසින් උඩු තල්ල වෙතින් විශාල සෙම ප්‍රමාණයක් ගලාගෙන උගුරට එයි. එකකට පසු එකක් වශයෙන් ඉක්මනින් සිදුවීම් රාශියක් ඇතිවන්නාසේ දැනෙයි. එහි වරදක් නැත්නම් මම ප්‍රීතියෙන් දිගටම භාවනා කරන්නෙමි. ඔබ වහන්සේ නිරෝගීව වැඩවසනු ඇතැයි මම බෙහෙවින් ප්‍රාර්ථනා කරමි. මට කළ හැකි දෙයක් හෝ එවිය හැකි දෙයක් වේ නම් දන්වනු මැනවි. යම් ආකාරයකින් උපකාරවත් විය හැකි නම් එය මට විශාල සතුටකි. සියලු ශුභ ප්‍රාර්ථනා සමගින් ඔබ වහන්සේගේ කෘතවේදී ශිෂ්‍යාව 1983 පෙබරවාරි 10 වන දින ලිපිය අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස මා මේ ලියන්නේ මහත් ප්‍රීතියෙනි මක් නිසාදයත් ඔබ වහන්සේගේ අවසන් ලිපියේ සඳහන් සන්තෘප්තිය දැන් ආසන්නය ආනාපානේ සහ ෂණික ආලෝකය එකට සම්බන්ධ කිරීමටත් එහෙත් ඒ කෙරෙහි අනවශ්‍ය වෑයමක් නොයදීමටත් ඔබ වහන්සේ දුන් උපදෙස් මම පිළිපැද්දෙමි. ඒ සමගම ප්‍රීතිය, සන්තුෂ්ටිය, මනසේ හා ශරීරයේ සැහැල්ලු බව, වීරය හා ශ්‍රද්ධාව මෙනෙහි කරන ලෙස දුන් උපදෙස් පිළිපැද්දෙමි. ඒ උපදෙස් පිළිපැදීම නිසා පහත දැක්වෙන අත්දැකීම් ලැබුවෙමි. මීදුමක මැදමෙන් හැඟෙමින් තිබෙන රූප කලාප වෙනස් විය. ඒ රූප කලාප තුල කොයිතරම් විශාල බලයක් හටගත්තේද යත් මා භාවනා කරමින් සිටි ඇඳ මතින් සිරුර ඉහළට එසවිනි. මම සන්තුෂ්ටියෙන් හා ප්‍රීතියෙන් පිරුණෙමි. භාවනාවෙන් නැගිටි කල මුළු සිරුරම ශක්තිමත් වී ඇති බවක් හැඟුණේය. තවත් දවස් දෙකක් භාවනා කළ පසු රූපය මුළුමනින්ම අන්තර්දාන වූ අතර ඒ වෙනුවට මේ බලය හෙවත් ශක්තිය ඒ තන ගත්තේය. රූපේ සීමා නැති වී ගොස් මේවා ඉතුරු විය. 1. බලය කේන්ද්‍රගත වී තිබීම. එය එතනින් පිටතට පැතිරුණි. 2. පැහැදිලි දැනුවත් බව. 3. ඉමහත් ප්‍රීතිය. 4. භාවනාව කෙලවර වූ පසු මනසේ හටගන්නා මහත් සන්තුත්තිය. දෛනික ජීවිතයේ පැවති සෑම ආකාරයේම සංකා සහ සිත් තැවුල් දැන් ඊතා විශාල වශයෙන් අඩු වී ඇත. ඒ වාට මගේ මනස හා ගැටීමට නොහැකිය. යහ සාධනය හා වීරය පිළිබඳ විශිෂ්ට හැඟීමක් මා තුළ ඇත. ඔබ වහන්සේ සන්තෘප්තියයි සඳහන් කළේ මේ తත්වයේ ගැන විය යුතුය. එහෙයින් මම මේ උපදෙස් දිගටම පිළිපදින්නෙමි. මා විසින් තව දුරටත් කළ යුත්තක් වේ නම් කරුණාකර මට දන්වන සේක්වා. එසේ නැත්නම් මම දැන් කරන පරිදිම දිගටම කරන්නෙමි. මගේ කෘතඥතාවද ස්තුතියද සුබ ප්‍රාර්ථනයද පුද කරමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව ලබත්වායි පතමි. ඔබ වහන්සේගේ යටහත් කීකරු ශිෂ්‍යාව 1983 ජූනි 20 වෙනිදා ලිපිය අති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පහසු පරිදි ජූනි 25 සිට 30 දක්වා ඕනෑම දවසක පෙරවරු 8:45ට පමණ ඔබ වහන්සේ දැකීමට පැමිණිය හැකිදැයි මම ඊතා යටහත්ව විමසා සිටිමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම දිගටම භාවනා කරමි. මෑතදී වූ අසාමාන්‍ය අත්දැකීම් දෙකක් ඔබ වහන්සේට පැවසීමට කැමැත්තෙමි. පළමු අත්දැකීම මමත්වය සම්පූර්ණයෙන්ම නැති වී යාම පිළිබඳය. එවිට පැවතුනේ අසීමිත වූ සන්තුෂ්ටියක් සහ මගේ හදවතට වඩාත් ආසන්න වූ ගැඹුරු සාමයක් පමණකි. දෙවැනි අත්දැකීම මීට පෙර භාවනා කරද්දී කවදාවත් ආලෝකයක් නොදැක්කෙමි. එහෙත් දවස් 5කට පෙර භාවනා කරද්දී මගේ නළල හරි මැද කැරකෙන සුදු ආලෝකයක් දිටිමි. අඟල් 3ත් 4ත් පමණ විශ්කම්බයෙන් යුතු එය මහත් ප්‍රබෝධයක් ඇති කළ ඊතා බලවත් ආලෝකයකි. මේ කරුණු දෙක පිළිබඳ කතා කරන්නට ඇතනම් මම ඊතා කෘතඥ වෙමි. ඔබ වහන්සේට පහසු දවසක මට පැමිණිය හැකිද? සියලු සුබ ප්‍රාර්ථනා මේ සමගයි. තවද ඔබ වහන්සේ ඊතා නිදුක්ව නිරෝගීව වැඩ වෙසෙතයි ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේගේ කෘතවේදී යටහත් ශිෂ්‍යාව එද්දාස් නමසි අසූතුන ජුනි විසි දෙක මීතිරගල නිස්සරණ වනයේ ලිපිය. එද්දාස් නමසි අසූතුන ජුනි විසි දින දරණ ලිපිය ලැබුණි. ජුනි විසි හතහා තිහාතර ඕනෑම දවසක පෙරවරු 8:45ට හමුවන ලෙස ඔබට දන්වන්නේයි ලොකු හාමුදුරුවෝ මට උපදෙස් දෙති. තවද භාවනාව දියුණුවන විට සාමාන්‍යයෙන් ආලෝකයක් පෙනෙන බවද ඔබ හමු වූ විට මේ අත්දැකීම් ගැන වැඩිදුරටත් සාකච්ඡා කළ හැකි බවද පැවසූහ. ත්‍රිවිධ රත්නයේ පිහිට ඔබට සෑම විටම ලැබේවා. ඔබේ ධර්ම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. මෛත්‍රියනි